समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तो सग्मुक्दम् धम्मसवनकालो अयं वदन्ता धम्मसवनकालो अयं वदन्ता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 කාරුණික පින්වත්නි දුර්ලභ මිනිසක් බවක් ලැබූ අපිට ලැබුණු එවැනිම දුර්ලභ වූ උතුම් අවස්ථාවක් තමයි බුද්ධ ශාසනය අසුරටපත් වීම. ඒ වගේම පින්වත්නි මේ දුර්ලභ මනුස්ස ජීවිතයේදී අනෙක් සියලු දේටත් වඩා වටිනාම දේ තමයි තථාගතයන් වහන්සේගේ සත්‍ය අපට මුණ ගැසීම ලැබීම. මනුස්ස ජීවිතයෙන් නිසි ප්‍රයෝජනයක් නොගත් අය പ്രേත ලෝකවල ආදී උත්පත්ති ලැබූ අවස්ථාවල මට මතකයි പ്രേත වස්තු වල සඳහන් වෙන කරුණක් ඒ අය දුක් වෙනවා අපිට දුර්ලභ වූ මනුස්ස ජීවිතයක් ලැබිලා බුද්ධ ශාසනයෙන් උතුම් ප්‍රයෝජනයක් නොගෙන අපි අද මේ අසරණ තත්ත්වයටපත් උනේ කියන පසුතැවිල්ල අපේ ජීවිතවල වටිනාකම අපි විවිධ ක්‍රමවලින් තක්සේරු කළත් සැලකුවත් ඒ දුර්ලභ මනුස්ස ජීවිතයක සැබෑ වටිනාකම ලැබෙන්නේ තථාගත සද්ධර්මයේ අවබෝධ කළොත් පමණයි. අන්න ඒ නිසා ඔබ එවැනි උතුම් අවස්ථාවක් මේ ලබාගෙන තිබෙන්නේ කියන හැඟීමෙන් මෙම ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න ඕනේ. පින්වත්නි, තථාගත බුද්ධ දේශනාව ඔබ අපි හැම කෙනෙක්ම බොහෝ විට දන්නවා. අපිට සංසාරිකව ලැබිලා තියෙන මේ ගමනේදී පරතරක් නොපැනෙන සසරින් මිදෙන්නට ලැබුණු ඉඩක් තමයි අපට මේ අවස්ථාව. සංසාරේ අපි සැරිසරන්නේ নিরතුරුව පින්වත්නි සැබෑම කාරණේ බැලුවොත් තථාගතයන් වහන්සේ වදාළේ අවිද්‍යාව සහ තෘෂ්ණාව පදනම් කරගෙන කියන කාරණය. යම් කෙනෙක් සත්පුරුෂයෙක් වශයෙන් ඇසුරු කරන විට මේ සත්පුරුෂයාව දීර්ඝ කාලයක් සත්පුරුෂයෙකු ලෙස පෙනී ඉඳලා යම් අසත්පුරුෂකමක් අපිට කළොත් අපි එදාට තමයි දන්නේ මෙයා සත්පුරුෂයෙක් වශයෙන් හිටියට ඇත්තටම අසත්පුරුෂයෙක් බව. මෙන්න මේ වගේ තමයි අපි පරිහරණය කරන හැමදේම පින්වත්නි අපිට මේ පරිහරණය කරන හැමදේකම අවසානයේ දුකක් එළඹෙන බව අපි දන්නේ දුක එළඹෙන අවස්ථාව ආවිතයි. එහෙත් අපි අද හොඳයි සැපයි සාරයි කියලා මේ සංසාරික පැවැත්ම පිළිගත්තත් කවදා හෝ ඒවා කෙලවර වෙන්නේ අර වැනි දුක්ඛිත අවස්ථාවලින්. ඊට හේතුව තමයි අපේ බුදුහාමුදුරුව වදාළේ වෙනස් වෙන අනිත්‍ය භාවයට පැමිණෙන මේ ලෝකය අද සතුටක් දෙන හැමදේම යම් දිනක අපිට අහිමි වෙනකොට දුකක් දෙන එක අනිවාර්ය වෙනවා. මේ කාරණය අපිට යම් විටක පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වුණොත් තමයි අපිට මේ සසරින් මිදීමේ සැනසීම උතුම් බව වටිනකම හොඳට දැනෙන්නේ. ජීවිතය කියන එක බොහොම වේගයෙන් ගෙවි යනවායි කියන එක අපිට නොපෙනෙනවා. හරියට වාහනයක් පදවන විට අපිට තේ දැවෙනවායි කියන එක අමතකනවා වගේ. වාහනේ පදවන විට ගමන් කරන විට ඉන්ධන දැවෙන බව අපිට අමතක වෙනවා වගේ. අපි එදිනදා ජීවිතයේ කටයුතු වල නිරත වෙලා ඉන්න අතරතුර අපි දන්නේම නැතුව අපේ ආයු කාලය ඒ තුල ගෙවි යනවා. කටයුතු වලයි අපිට අවධානය නමුත් ඒ හැම කටයුත්තකදීමත් අපේ ජීවිතයට ලැබිලා තියෙන ආයු කාලය ඡය කරගෙන තමයි අපි අපේ එදිනදා ජීවිතවල කටයුතු වල යෙදෙන්නේ. ජීවිතේ දුබල වෙනකොට, දුර්වල වෙනකොට, වයසට යනකොට බොහෝ විට අපි පසුතැවිලි වෙනවා. අපිට හැකියාව තිබියදී අපි දහමට යොමුුනේ නැහැ කියලා. අන්න ඒ නිසා මේ අවස්ථාවේ එහි වටිනකම හොඳින් දැනගෙන අපි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නට අදහස් කරන්න ඕනේ. මාද මාත්‍රිකා කලේ සංයුක්ත නිකායේ වේදනා සංයුක්තයේ සමුද්ද වර්ගයට අයිති උදායි කියන සූත්‍රය. මෙම සූත්‍රයේ පින්වත්නි ආයස්මත් ආනන්ද තෙරුන් වහන්සේ ඒ වගේම උදායි තෙරුන් වහන්සේ කොසඹ නුවර ගෝසිතාරාමේහි වැඩ වාසය කරන කාලෙදී සවස් කාලෙ විවේකයෙන් නැගී සිටිය උදායි තෙරුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ වෙත එළඹිලා සතුට සාමිචේ යෙදිලා මෙහෙම ප්‍රශ්නයක් විමසනවා. එවත්නි මේ ශරීරය තථාගතයන් වහන්සේ මම නොවේයි මගේ නොවේයි සත්වයේ කුජලයේ කෙනෙකු නොවේයි එනම් අනාත්මයි කියන දහම් දැක්මක් නන්මයුරින් විස්තර කළා ඒ වගේම පැවසුවා වදාලා. ඒ කය වගේම මේ සිතත් ඒ කියන්නේ පින්වත්නි විඥාන ධාතුව. මේ විඥානයත් එසේ කියන්නට, දෙසන්නට, පනවන්නට, පිහිටවන්නට, විස්තර කරන්නට, බෙදන්නට, පැහැදිලි කරන්නට හැකිද කියලා අහනවා. මේ කය වගේම සිත පිළිබඳවත් අනාත්ම බව. ඒ කියන්නේ සිතත් මම නොවේ, මගේ නොවේ, මට අයිති දෙයක් නොවේ කියන මේ හෙලිදරව්ව වදාළලා තිබෙනවද නැත්නම් පැහැදිලි කරන්න පුළුවන්ද මේකයි බුදායි ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නය මේ වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ වදාරනවා ඇසත් රූපයනොත් නිසා චක්කු විඥාණය උපදිනවා එහෙම නේද කියලා අහනවා ඇසත් රූපයත් ගැටුනහම අපිට චක්කු විඥානයක් උපදිනවා එතකොට ඒ චක්කු විඥානයේ ඉපදීම පිණිස දැන ගැනීම ඇතිවීම පිණිස යම් හේතුවක් ප්‍රත්‍යක් වේනම් ඒ හේතුත් ඒ ප්‍රත්‍යමුත් සියල්ලෙන් සියල්ල නිර්වශේෂයෙන් නිරුද්ධ වන කල්හි චක්කු විඥානයක් කියලා යමක් මෙය පිළිතුරු දෙනවා. මෙන්න මේ විදිහටත් මේ විඥානය අනාත්මයි කියලා පැහැදිලි කරගන්න පුළුවන් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා. පින්වත්නි මේ අනාත්ම කියන වචනය අපිට ඊටාම ධම් අවබෝධය සඳහා අත්‍යවශ්‍ය හෙළිදරව්වක්. අපි මේ ශරීරය ප්‍රත්‍ය කරගෙන මම කියලා හිතාගෙන ඉන්න මේ ශරීරය අපි හොඳටම දන්නවා යම් දිනක මව් කුසේ හටගත්තේ මව්පියන්ගේ ප්‍රත්‍යයෙන් මව්පියන්ගේ ප්‍රත්‍යයෙන් හටගත්ත මේ සිරුර ඒ සිරුරේ තියෙන මූල ධර්ම ඊටාම කුඩා සියුම් සෛලයකින් චූටි රූප කලාපයකින් ආරම්භ වෙච්ච මේ සිරුර නිරන්තරව මව් ගන්න ආහාර ආදීන්ගෙන් පෝෂණය ලබනවා. එකේ වෙලක් මගෙන් ඔබ දන්නවා එහි තියෙන සියුම් රූප කලාප බිඳෙමින් නැවත නැවත රූප කලාප හට ගන්නවා 10ක් නැසනකොට 20ක් හට ගන්නවා ඒ විදිහට ක්‍රමක්‍රමයෙන් 20 නැසිලා 40ක් වෙනවා ඔය ආකාරයට මව් ගන්න ආහාරය ආස්වාස වාතය ආදී හේතු කරගෙන අර කලල රූපේ තියෙන රූපාංශු වැඩෙනවා එක එකම රූප ප්‍රමාණයක් වැඩෙනවා නෙවෙයි තියෙන රූප බිඳෙනකොට ඊට වඩා වැඩි ප්‍රමාණයක් හැදෙනවා මේ විදිහට මව් කුසෙන් බිහි වුණාට පස්සෙත් අපි දන්නවා මව්ගෙන් වෙන් වුණාම මව්ගෙන් ලබන කිරි ටික ඒ වගේම දරුවා ආස්වාද ප්‍රාස්වාස ඔහු තුල සිදු වෙනවා මේ න්‍යාය තුල මේ ආස්වාස වාතයේ ඇති ඔක්සිජන් කොටස අපි දන්නවා දරුවා ගන්න කිරි ආදී ආහාරවල යුසය සමග මිශ්‍ර වෙලා පෙනහළු වලදීත් හෘද වස්තුවේදී මේවත් දහණය වෙලා මුළු ශරීරය පුරාමත් සෛලවලදී දහණය වෙලා මුළු ශරීරයම උණුසුම් වෙනවා ශරීරය සීතල වෙන්න නොදී නැවත නැවත උණුසුම් කරන්න ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාව අවශ්‍යයි. කාය සංස්කාරය ආස්වාද වාතයයි කියලා දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ අනුව මේ කයෙහි දිරණ දිරණ කොටස් නවදොරකින් බැහැර වෙනකොට කනබන ආහාරයෙන් මේ සිරුරේ කොටස් හැදෙන්නේ. ශරීරයේ තියෙන කෙස්ලොම් නියදත් සම්මස්නහර ආදී හිතසම සරවලේ දහඩිය ආදී තද කොටස් පටවි ධාතු වතුර කොටස් ආපෝ ධාතු මේ විදිහට දිලනකොට නැවත නැවත හැදෙනවා තේජෝ ධාතු වායු ධාතු කියන මේ සතර මහා ධාතුව මූලික වෙලා. පින්වත්නි සතර මහා ධාතුව කියන වචන ඔබ අහලා ඇති. මේ ලෝකයේ තියෙන සියල්ල භාගතුන් වහන්සේ මේ ධාතු හතරට ගොනු කළා. අපිට යම් දෙයක් ස්පර්ශයේදී දැනෙනවා නම් තද ගතියක් ඒ තමයි පඨවි ධාතුව. ඒ වගේම දීර්මය ස්වභාවය ආපෝ ධාතුව උණුසුම් ස්වභාවය තේජෝ ධාතුව වායුමය ස්වභාවය වායෝ ධාතුව මේ හතරම එකිනෙකින් වෙන් කළ නොහැකි බවට දේශනාවේ පෙන්නනවා ඒ සෑම එකකම අනික් සියලු දේද අන්තර්ගත බව වැඩියෙන් තියෙන දේ තමයි අපිට දැනෙන්නේ පතවි ලෙස ආපෝ ලෙස ආදී ලෙස මේ සතරමහා ධාතුව පින්වත්නි අපතුලත් අපාවටත් නිරන්තරව වෙනස් වෙමින් පවතින්නේ අපි රූපේ කොට සලකන මේ සිරුර පමණක් නෙවෙයි අප අවට ඇති සියලු දේවල්ද මේ මූල ධර්ම හතරෙන් හැදිච්ච නිසා මේ මූල ධර්ම හතරම නිසා අපි නුවණින් සලකන්න ඕනේ අපතුලත් අපාවටත් ඇත්තේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ධාතු හතර බව කනබන ආහාරයෙන් මේ සිරුර නිරන්තරව හැදෙන්නේ. එතකොට මේ සිරුරේ ඇති ඒ කිසිදු කොටසක් පින්වත්නි තමා නියෝජනය වෙනවයි කියලා අපි හිතුවට ඒ කිසිදු කොටසක් ඒ බවක් දන්නේවත් නැහැ. අප විසින් අපි හිතන් හිටියට මේ ශරීරය තමා කියලා ශරීරයට පින්වත්නි සැබෑ වශයෙන්ම නියෝජිතයෙක් පත් වෙලා නැහැ. දෙමාපියෝ ප්‍රත්‍යයෙන් හටගත්ත ආහාර නිසා නිරන්තරව දිනකොට නැවත නැවත හැදෙන මේ කය යමෙක්ද? හොඳට බලන්න යමෙක්ද? අර මිලින්දා ප්‍රශ්නයේදී මිලිඳු රජුරෝ නාගසේන හාමුදුරුවොත් එක්ක වාද කරන වෙලාවේදී නාගසේන හාමුදුරුවෝ ඇහුවානේ ඔබතුමා කොහොමකින්ද ආවේ කියලා රපේකින් කිව්වා. ওই රතේ තියෙන අස්සෝ දෙදෙනාද රතේ නෑ ස්වාමීන්. ගරාන්දි, ඒ වගේම රැහෙන්, බොස්ගෙඩිය, ඒ වගේම රෝද දෙකද නෑ කිසිවක් රතේ නොවේ. ඒ රතේ තියෙන අවයව එකින් එක ඉවත් වෙන විට රතේ කොහාටවත් තියාද නෑ ස්වාමීන්. රතේ තියෙන අවයව නැවත එක්වන විට ඒ රතේ කියලා දෙයක් උතෙන්ට ආවද නෑ ස්වාමීනි. එහෙමනම් රතේ රතේ කියන શબ્දය මාත්‍රේ රතේද නෑ ස්වාමීනි. එහෙමනම් ඔබතුමා දැන් රතේකින් පැමිණුණයි කිව්වමට රතේ පෙන්වන්න. එම පෙන්වන්න රතයක් නෑ. පැනවීමක් විතරයි. ඒ වගේම හරජ ඔබතුමා ඇහුවානේ නාගසේන කියන්නේ කවරෙක්ද කියලා. කෙස් නාගසේනද? එහෙම කෙස්තර නාගසේන කියලා යමක් නෑ. ඒවට අපි කියන්නේ කෙස් කියලා. නියවලට නිය කියනවා ඒ මිස තවත් කෙනෙකු කියන්නේ නෑ. මම කියන්නේ නෑ. ශරීරයේ මේ ලෙස නැවත නැවත බැලුවම හම මස නහර ඇට ඇට මිදුළු වකුගඩු අර්ධමාව සක්මාව පපුමස බඩදිව මේකක්වත් කෙනෙකු නොවේ පිට සෙම සැරව මේවා කවුරුවත් නෙවෙයි දහඩිය කවුරුවත් නෙවෙයි හොඳට බලන්න පිට සෙම සැරව දහඩිය කඳුළු මේවා කවුරුවත් නෙවෙයි කවුරුවත් නොවන මේ අවයව කොහොමද කවුරුවත් වෙන්නේ එහෙනම් කවුරුවත් නොවන මේ අවයව සකස් වෙලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරෙන් නම් මේ ධාතු හතර යමෙක් නොවේ කියලා අපිට ඔප්පු වෙන්න ඕනේ. ධාතු හතර කියන්නේ යමෙක් නොවේ. යමක් නෙවෙයි. අපි ලෝකයේ තුල ධාතු හතරට විවිධ ස්වરૂපවලින් හැඩවලට සටහන් වලට පනවගෙන තියෙනවා. හරියට මැටි වලින් විවිධ භාණ්ඩ හැදුවම ඒ භාණ්ඩවල නම් වලින් අපි හඳුන්වනවා මැටි ගැන අවධානයක් නැතුව. ඒ වගේ. ඒ ඒ නම් වලින් අපි ඒ භාණ්ඩ වර්ග හඳුන්වනවා. මැටි වලින් සතුන් වගේ ඇඹුහම ඒ ඒ සතුන්ගේ නම් වලින් අපි හඳුන්වනවා. හැබැයි දැන් මැටි අපිට අමතක වෙලා වගේ. නමුත් අපි දන්නවා ඒ සියල්ල තුල අන්තර්ගත මැටිම නිසා වගේ අපි පරිහරණය කරන මේ හැම සිරුරක්ම හැම දෙයක්ම ශාක වශයෙන් ගත්තහම මේ ගස් කොළන් හැම දෙයක්ම මේ පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරෙන් තමයි යුක්තව පවතින්නේ. මේ ධාතු හතර යමෙක් නෙවෙයි යමක් නෙවෙයි. ධාතු අතර නිතරම වෙනස් වෙනවා. ඒ වගේ ස්වභාවයෙන්ම පින්වත්නි එකාකාර නැහැ. හටගත් ඕනම දෙයක දිරීමක් තියෙනවායි කියලක ඔබ අහලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ වදාළේ සංකත ලක්කනවල ධර්මතාවය තමයි උපාදෝ පඤ්ඤායති. හේතුන්ගෙන් සකස්න මේ ලෝකයේ තුල හැම දෙයකම හටගැන්මක් තියෙනවා. වයෝ පඤ්ඤායති. නැසීමක් තියෙනවා. ඕනම හටගන්න දෙයක නැසීමක් තියෙනවා. ඒ වගේම තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායති පවතිනවයි කියලා හිතන මොහොත තුලද මොහොතක් මොහොතක් පාසා ඒවා දිරන නිසා පවතිනවයි කියන මොහොත තුලද දිවීමක් වෙනවා වෙනස් වීමක් වෙනවා පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤාය නিত্য වේලාවක් නෑ මොහොතක්වත් මෙන්න මේ වගේ මේ විදිහට පින්වත්නි අපේ සිරුර පිළිබඳවත් ලෝකේ සෑම දෙයක්ම පිළිබඳවත් අනිත්‍ය ලක්ෂණයෙන් මෙනෙහි කරන විට නිරන්තරව වෙනස් වෙනවයි කියන දැක්මකට අපිපත් වෙන විට අපිට මේ ලෝකයේ තුල ඇත කියලා ගන්න දෙයක් නැතුව යනවා. ඇත කියලා ගන්න දෙයක් නැහැ. එයි නිරන්තරව හැම මොහොතකම වෙනස් වෙන ධර්මතාවයන් තමයි අපතුලත් අපාවටත් නිරන්තරව පවතින්නේ. මෙන්න මේ නිසා තථාගතයන් වහන්සේ වදාලා මේ සිරුර අනාත්ම බව, යමෙක් නොවන බව, ඒ වගේම නিত্য නොවන බව. දැන් අපි අනතුරුව මේ ප්‍රශ්නේ අහනවා මේ සිරුරේ අනාත්ම භාවය සිරුර යමෙක් නොවේ කියලා අපිට හොඳට එහෙම තේරුම් යනකොට සිතත් විඥානයත් මම නොවේ කියලා මගේ නොවේ කියලා අනාත්මයි කියලා පැහැදිලි කරන්න පුළුවන්ද කියලයි මේ අහන්නේ උදායි ස්වාමීන් වහන්සේ. ඒකට ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා පැවැත්නි ආයස්මත් උදායි කියලා මේ ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඇස රූපය මුණ ගැහෙන විට හට ගන්නවා චක්කු විඥානය. ඇසත් රූපයත් මුණ ගැහිීමෙන් හට ගන්නවා චක්කු විඥානය. ඔබ දන්නවා ඇහැක් තිබුණාට වස්තුවක් නැත්නම් අපිට දකින්න දෙයක් නැහැ. වස්තුවක් තිබුණාට ඒ වස්තුව කුමක්දයි කියලා දැනගන්න දකින්න ඇහැ ඕන වෙනවා. එතකොට ඇහැට ගැටෙන ඇහැට මුණ ගැහෙන ඉදිරියෙන් හමුවන වස්තුව ඒ වර්ණ සටහන මුණ ගැහෙනකොට ඔබ දන්නවා මේ ප්‍රත්‍යයෙන් තමයි හටගන්නේ හේතුන්ගෙන් තමයි හටගන්නේ චක්කු විඥානය කියන ස්වභාවය. චක්කු විඥානය කියන ස්වභාවයේ පින්වත්නි නිතරම මේ හේතු දෙක නිසා හටගන්න එකක්. හරියට මෙහෙම හිතමුකෝ අපි අර බෙලයක් තිබුණාට අතක් තිබුණාට ශබ්දයක් නැහැ වගේ. මේ දෙක මුණ ගැහෙනකොට තමයි හනක් නිකුත් වෙන්නේ. අන්න ඒ වගේ. ඒ වගේම අපි මෙහෙමත් හිතමු. බෝතල් වල සීනි තිබ්බට පැණි රහක් අපිට නෑ දැනෙන්නේ. දිවේ පොඩ්ඩක් ගෑවුනොත් ඔබ දන්නවා පැණි රස කියලා දැනෙනවා. අන්න ඒ දැනෙන ස්වභාවය දිවක් නෙවෙයි සීනිත් නෙවෙයි. දිවක් සීනිත් දෙක මිශ්‍ර වෙනකොට අර දිවේ තියෙන තෙතමනයත් එක්ක මිශ්‍ර වෙනකොට ඇති වෙන જીවහා විඥාණය එනම් රස දැනගන්න හිත පැණි රස ලුණු රස තිත්ත රස අන්න ඒ ස්වභාවය තමයි පින්වත්නි විඥාණය කියන්නේ එතකොට ඒ වගේම තමයි ඇහැයි රූපයයි මුණ ගැහෙනකොටත් ඇහි චක්කු ප්‍රසාදය කියලා ස්වභාවයක් තියෙනවා මේ චක්කු ප්‍රසාදය කියන එක හරියට කණ්ණාඩියක තියෙන පැහැදිලිතාවය වගේ. ඇසේ තියෙන චක්කු ප්‍රසාදයට ආලෝකය පිට ඉදිරියෙන් හමුවන වස්තුවේහි වර්ණ රටානේ ප්‍රතිබිම්බය වැටෙනවා. මේක අපිට හිතලා හිතින් හිතාගන්න නුවණින් හිතා බලන්න ඕන දෙයක්. කණ්ණාඩියකට අපි ඉදිරියට ගියාම අපේ ඡායාව එහි පතිත වෙනවා වගේ සකස් වෙනවා වගේ ප්‍රතිබිම්බය සකස් වෙනවා මේ ඇහි. ඒ ප්‍රතිබිම්බය සකස් වෙන විට ඒ ප්‍රතිබිම්බය අරබයා ඇති වෙන දැනගැනීමට කියනවා පින්වත්නි චක්කු විඥානය. එතකොට ඒක ඇහි තිබුණත් නෙවෙයි ඉදිරියෙන් හමුවන වස්තුවේ තිබුණත් නෙවෙයි මේ දෙක මුණගැහෙනකොට තමයි අර ප්‍රතිබිම්බය අරබය චක්කු විඥානයක් ඇති වෙන්නේ. මේ මලක්, මේ ගෙදරක්, මේ බල්ලෙක් මෙහෙම හිතට දැන ගැනීම පහළ වෙනවා. අන්න ඒ දැන ගැනීමට කියනවා චක්කු විඥානය කියලා. එතකොට හිතලා බලන්න දැන් ඉහතදී අපි පැහැදිලි කිරීමක් කළා මේ සිරුර ඔබේවත් මගේවත් නොවන බව. අපි කන බොන ආහාරයෙන් මේ කයේ කොටස් හැදෙමින් නිරන්තර වෙනස් වෙන බව. කය නිරන්තරව වෙනස් වෙන්නේ එහි ඇති අතරමහා ධාතුන්ගේ ස්වභාවය නිසා. ඒ වෙනස් වෙන වෙනස් වෙන ගානෙම නැවත නැවත ගන්න ආහාර වලින් නැවත නැවත ගන්න වතුර වලින් නැවත නැවත ඇතුල් වෙන හුස්ම වලින් මේ කයේ දිරණ සෛල අලුතෙන් හැදෙනවා. නිරන්තරව මේ කය කියන එක ඇතිව නැති වෙනවයි කියන එක දේශනාවේ පෙන්නනවා හරියට පෙන පිටක් වගේ. මේ පෙන පිටක් වගේ ඉපද නැසෙන මේ කයෙහි ඇහි තියෙන ඒ පැහැදිලිතාවයත් අර වගේම ආස්වාද ප්‍රාස්වාස සිදුවෙන මොහොතවල් ගානෙම ඇතිව නැති වෙනවා. එතකොට ඒ ඇතිව නැති වෙන මේ ඇහි ප්‍රසාදයට ඉදිරියෙන් තියෙන ඇතිව නැති වෙන වස්තුවේහි ප්‍රතිබිම්බය වැටෙනකොට ඒ ප්‍රතිබිම්බයක් ඇතිව නැති වෙනවා මක් නිසාද ඇහත් රූපයත් නිරන්තරව වෙනස් වෙන නිසා ඔක හරියට මෙහෙම උපමාවකින් පෙන්නනවා කඹයක් හදන්න අපි විලු කවනකොට දෙදෙනාම ඒ විලු කවන්නේ එකම පැත්තට නම් දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලගෙන කඹේ කරකවනකොට දෙන්නම එක පැත්තට කරකවනවා නම් අර කඹයේ ගැට ගැහින්නේ නැහැ. විලු කැවෙන්නේ නැහැ. යම් කෙනෙක් මැදින් ඇල්ලුවොත් ඔන්න කඹයේ විලු කැවෙනවා. මෙන්න මේ වගේ. පින්වත්නි ඇතත් අනිත්‍යයි නම් වෙන ඇහත් වහවා ඇතිව නැති වෙනවා නම් රූපයත් වහවා ඉපද නැති වෙනවා නම් අහසත් රූපයක් නිසා හටගන්න චක්කු විඥාණයටත් පවතින්න බෑ. මොකද නිරන්තරව මේ හේතුන්ගෙන් හටගන්න ප්‍රතිබිම්බයද චක්කු විඥාණය දැනගන්නේ ප්‍රතිබිම්බය ඒ දැන ගැනීමද ඉපද නැසෙනවා. හැබැයි ඉපද නැසෙන බව නොදන්න නිසා මේක අල්ලාගත්තොත් ඇහැට හමුවන ප්‍රතිබිම්බය දෙයක් කෙනෙක් Taman අනුන් කියලා වස්තුවක් කොටගත්තොත් දෙයක් කොටගත්තොත් මොකද අපිට පෙර කර්මවල තියෙන්නේ පෙර ඇසුරු කරලා තියෙන්නේ මනසේ අවිද්‍යාව සහගතව දෙයක් කෙනෙක් වස්තුවක් තමන් අනුන් ආදී ලෙස ඒ පෙර ඇසුරු කර අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා කර්මය ප්‍රත්‍ය වෙලා අයෝනිසෝ මනසිකාරයෙන් හේවත් අනුවන ලෙස මෙනෙහි වෙලා මේ අපිට හම්බෙන්නේ අහවලා දෙයක් කෙනෙක් තමන් අනුන් කියලා හිතට පිළිගැනීමකට ලක් වෙන්නේ අර මැදින් අල්ලන නිසා කනවේ නිරන්තරව පැත්ත කෝකටන් විලුක වෙන්නේ ගැට ගැහෙන්නේ නැහැ ඒක ගැට වැටෙන්නේ නැහැ මැදින් අල්ලපුවාම අර කඹය ගැට ගැහෙනවා. අන්න ඒ වගේ තමයි අපි මැදින් අල්ලනවා මේ චක්කු විඥාණයෙන් දැනගන්න ඒ ස්වභාවය මෙනෙහි කරලා මෙනෙහි වීමකට ලක් වෙලා මේ මගේ පියා මේ මගේ මව මේ අපේ ගෙදර අන්න හරියට අර ප්‍රතිබිම්බය වැනි ස්වභාවය මැදින් අල්ලනවා වගේ. ඔතෙන්ද කියනවා තණ්හා උපාදාන භව. තණ්හා උපාදාන භව. එතකොට දන්නේම නැතුව හේතු ඇතිව නිරුද්ධ වුණා හේතු ඇති වෙලා නිරුද්ධ වුණු බව දන්නේ නැතුව අර විඥානෙහිවත් ඒ දැනගන්න ස්වභාවය ඇති දෙයක්සේ සලකනවා මොකද පෙර අපි පුරුදු වෙලා තියෙන ඇති දෙයක්සේ සලකන්න පවතින දෙයක්සේ සලකන්න ඒ වගේම මගේ දේවල්සේ සලකන්න මම ලෙස සලකන්න ඒ පෙර ඒ විදිහට ඇසුරු කළ දෘෂ්ටිය පින්වත්නි සත්‍යයක් නොවන බව දැන් ඔබට වැටහෙන්න ඕනේ මොකද ඔබට දැන් පැහැදිලි වුණා මේ අපතුලත් අපවටත් ඇති පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ස්වභාවය කෙනෙක් නොවේ දෙයක් නොවේ අනාත්මයි Taman නෙවේ අනුන් නෙවේ අනාත්මයි ඒ වගේ පුද්ගලයෝ නෑ ඒ වගේ දේවල් නෑ වස්තු නෑ අනික තියනවායි කියලා හිතන්න වෙලාවක් නෑ නිරන්තරව වෙනස් වෙනවා ඒ වෙනස් වෙන හේතුන්ගෙන් හටගන්න ඇස රූපය ආදී කන ශබ්දය දිව රසය ආදී මේ හේතුන්ගෙන් ප්‍රත්‍යයෙන් හටගන්න රූප දැනගන්න හිත, ශබ්ද දැනගන්න හිත, ගන්ධ දැනගන්න හිත, රස දැනගන්න හිත, ස්පර්ශ දැනගන්න හිත. ඒ පංච විඥාණයට මේ විදිහට ඒ ඒ ඉන්ද්‍රියන් අරබයා දැන ගැනීම පහළ වෙනම හැබැයි අර එකම පැත්තට කැරකෙනවා වගේ අර කඹය අසත් රූපයත් නිරන්තරව අනිත්‍ය නිසා ඒ පහළ වෙන දැන ගැනීමද එහෙම නිරුද්ධ විය යුතුයි සත්‍ය වශයෙන්ම නිරුද්ධ වෙනවා. නමුත් එහෙම එකක් දන්නේ නැහැ. එහෙම එකක් දැනගන්න තරම් නුවණක් සිහියක් නැහැ අයෝනිසෝ මනසිකාරය නිරන්තරව හිතට ඉදිරිපත් වෙන්නේ හමු වෙන දේවල් තියෙනවා හමු වෙන පුද්ගලයෝ ඉන්නවා මේ මම මේ මගේ කොහෙන්ද මේවා පහළ වෙන්නේ අවිද්‍යා සහගතව තෘෂ්ණා සහගතව පෙර අපි ඒ විදිහට තමයි අපිට දැනගන්න ලැබුණේ අසුරු කරන්න ලැබුණේ කරණයෙන් මනසේවත් අහවුරුනේ එතකොට දැන් මනසේ මේ ඇතිගත් ඇති කරගත්ත දෘෂ්ටිය පිළිගන්න පුළුවන්ද කියලා හිතලා බලන්න ඒ මක් නිසාද හේතු අනිත්‍ය වෙනකොට ඇස රූප කන ශබ්ද දිව රස ඒ වගේම නාසය ගන්ධ කය ස්පර්ශ රූප ආදී මේ හේතු නිරන්තරව වෙනස් වෙනකොට ධාතු අතර නිසා නිරන්තරව වෙනස් වෙනකොට හමු වෙන ඇහැට පෙනෙන පවතින පවතිනවායි කියලා අපිට පිළිගන්න බෑ ඒ චක්කු විඥාණය දැනගන්න ස්වභාවය අනික තමයි පින්වත්නි මේ සූත්‍රයේම කියනවා ඒ යම් කිසි චක්කු විඥානයක් එවත් රූප දැනගන්න, ශබ්ද දැනගන්න ආදී පහළ වෙනේ සිත්. උපදින්න දායක වෙන හේතු වෙන හේතු නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වෙන කල්හි. හේතු නිර්වශේෂ වශයෙන් නැසෙන කල්හි චක්කු විඥානයක යමක් පැනවිය හැකි දහනවා. ඒ මොකද එහෙම අහන්නේ? පින්වත්නි මේ දැනගන්න අපිට ඇහැට පෙනෙන මේ ස්වභාවය නිරන්තරව ඇසත් රූපයත් ඇසුරෙන්ම පහළ වෙන එකක්. නිසාම පහළ වෙන එකක්. ඒ වගේම ඈත් රූපයක් වැය වෙලා පහළ වෙන එකක්. හරියට කැඩපතේ තියෙන ඡායාව කණ්ණාඩියක් කණ්ණාඩි ඉස්සරහා තියෙන දෙයක් ප්‍රත්‍යයෙන්ම හටගත් එකක් නිසා. ඒ හේතු දෙක නැතුව අර කණ්ණාඩියේ ඡායාව පවතින විදියක් නෑ. හේතු සමගමයි අර ඡායාව පහළ වෙන්නේ. හේතු සමගමයි ඒවා නිරුද්ධ වෙන්නේ. අන්න එවැනිම ස්වභාවයක් අපිට මේ ඇහැට පෙනෙන ස්වභාවය. එතකොට ඇහැත් ඇහැට ගැටෙන වර්ණ සතහනක් නිරන්තරව අනිත්‍ය වෙනවා අනිත්‍ය වෙන හේතුන්ගෙන් සකස් වෙන විඥාන ධාතු විතරක් පවතින්න බෑ අපි විඥාන ධාතුවේ සකස් වෙන දේවල් කුජලව වස්තු භාණ්ඩ ආදී ලෙස ස්ථිර කොට අරගෙන ඒවට උපාදාන වෙලා අන්නේ උපාදාන ස්කන්ධ වලට අපි රැවටෙනවා ඒවා නිට්ටයයි සපයි සාරයි කියලා. නමුත් අපිට පණවන්න පුළුවන්ද කියලා හිතලා බලන්න හේතු නිරන්තරව වෙනස් වෙනකොට ඇස රූපය ආදී හේතු නිරන්තරව හටගෙන නැසනකොට හටගන්න විඥානයක් පහළ වෙනවත් එක්කම නැසනකොට විඥානය කියලා ඉතුරු වෙනවද අපිට ඇසුරු කරන්න දෙයක් අපිට දැනගන්න දෙයක් ඉතුරු වෙනවද මෙතෙක් අපි දැනගත්ත ලෝකයේ සියලු දේ ඒ ඒ හේතුත් සමග නිරුද්ධ වෙලා නැද්ද අද ඔබ මේ මැදිරියට එන විට කොච්චර දේවල් ආයතන වලින් දුටුවද ඒ දකපු ඇහුණු ආදී සියලු විඥාන ධාතු ඒ හේතු සමගම නිර්වශේෂයෙන්ම නැතිලා ගියා කවදාවත් නැවතේව හමුනවන පරිදිම මෙන්න මෙහෙම නේද මුළු අතීතයම මුළු අතීතයම මෙනෙහි කරන්න දෙයක් ඉතුරු වුණාද ඒවා උපද්දවපු හේතු නිරවසයෙන් නිරුද්ධ වුණ කල්හි අපිට ඒ වගේ විඥානය කියලා දැනගන්න දේවල් මනාප අමනාප ප්‍රිය අප්‍රිය කුමක්වත් ඉතුරු වෙලා තියෙනවද එහෙම පණවන්න පුළුවන්ද මොකද මේ හේතුත් සමග පහළ නිසා මේ විඥාන ධාතුව පින්වත්නි කෙනෙක් නොවේ යමෙක් නොවේ අනාත්ම දෙයක් ඊට හේතුව තමයි අනාත්ම කියන හේතුව අවබෝධය ලබන්න ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට වැටහුණා ඇස තමා නොවන බව. ඇස ධාතු හතරෙන් සකස් වෙච්ච දෙයක් බව. රූපය තමා නොවන බව. මේ අවතහම වෙන රූපත් පඨවි ආදී සතර මහා ධාතුන් මිස යමෙකු නොවන බව. ඒ නිසා යමෙක් නොවන ඇහැකට යමෙක් නොවන වර්ණ සටහනේ ප්‍රතිබිම්බය හමු වෙලා හටගන්න දැන ගැනීම හේවත් චක්කු විඥානයක් පහළ වීම තුල ඒ ප්‍රතිබිම්බ අවස්ථාව යමෙක් නොවේ. ඒ දැනගන්න විඥාන ධාතුව විඥාන ධාතුව මිස අනාත්ම දෙයක් මිස යමෙක් නොවේ. මොකද ඒ හේතු නිරන්තරව හටගෙන නැසන කල්හි අපිට විඥාණය කියලා වෙන් කරලා විඥාන ධාතුව කියලා තියෙන දෙයක්සේ පවතින දෙයක්සේ පනවන්න බෑ. මොකද හේතු නැතන කල්ලි වහා නිරුද්ධ වෙන දෙයක් නිසා. හේතු මතම රැඳිලා තියෙන දෙයක්. එතකොට හේතුන්ගෙන් වෙන් නොවිච්ච දෙයක්. අර දිවේ පැණි රස රැඳිලා තියෙන්නේ දිවට ස්පර්ශ වෙන සීනි හරි මොන හරි ආහාර කොටසයි දිවයි ඇතිතාක් පමණයි. ඒ දිව අනිත්‍ය වෙනවා නම් ඒ වගේම රසය රූපේ නැතිලා යනවා නම් තවදුරටත් ඒ දිවේ පැණි රහ තියෙන්න බෑ. ඒ නිසා පැණි රසක කුමන රසක් හෝ රැඳිලා තියෙන්නේ හේතුත් සමගමයි. ඒ නිසායි පින්වත්නි දැනෙන විඥාන ධාතුව අනාත්ම වන්නේ. යමෙක් නොවෙන්නේ. ඒ විඥානයේ හේතුන්ගෙන්ම සකස් වෙන නිසා. ඔබට වැටහෙනවද? එහෙනම් ඇස නිසා හටගන්න චක්කු විඥාන හේවත් රූප දැනගන්න හිත යමෙකුගේ නොවේ යමෙක් නොවේ මොකද හේතුන්ගෙන් සකස් වෙන්නේ හේතු මත රැඳිලා තියෙන්නේ හේතු නැතනකොටම නැසෙන එකක් ඔබට ශබ්ද ඇහෙනවා ශබ්ද රූපයක් කනක් මුණ ගැහෙනකොට ශබ්ද කම්පන කණේකට පින්වත්නි ශබ්ද ඇහෙන හිත පහළ වෙනවා සෝත විඥානය. ඒ සෝත විඥානය පවණක් පැත්තකට ගන්න පුළුවන්ද? මට අන්න අහවලා බැන්න, මට අහවලා හොඳ කිව්වා, අහවලා මෙහෙම කිව්වා, කියලා ඒ ශබ්දේ විතරක් අහකට ගත්ත හැකිද? ඒ ශබ්දේ නිරන්තරව කනත් කනේ සෝත ප්‍රසාදයක් ඒ වගේම ශබ්ද කම්පනයක් ප්‍රත්‍යයෙන් හටගන්නේ ඒ හේතු සමගම එකක්. ඒක අයින් කරලා ගන්න බෑ කොහාටවත්. අපි නිරන්තරව කරන්නේ මොකක්ද? ඒ ශබ්දයට ආත්ම ස්වභාවයක් දෙනවා. ඒ ශබ්දය කෙනෙකුගේ වශයෙන් සලකනවා නැහැ. ඒ ශබ්දය නිරන්තරව අනාත්ම දෙයක්, හේතු සමග සකස් වෙන දෙයක්, හේතුන්ගෙන් අයින් කළ නොහැකි දෙයක්, හේතු නිරවශේෂයෙන් නිරුද්ධ වෙනකොට කොහෙද ඉතුරු වෙන්නේ අර ශබ්ද? ශබ්ද කියලා වෙන් වශයෙන් දකින්න දෙයක් ඉතුරු වෙනවද? නැහැ. ඔය වගේම තමයි පින්වත්නි නාසයත් ගන්ධ රූපත් ප්‍රත්‍යයෙන් හටගන්නවා ගහන විඥාණය. ඒ ගහන විඥාණයත් නිරන්තරව හේතු සමග පහළ වී ඒ දැනෙන්නේ අපි හිතන්නකෝ අපිට දැනෙනවා සමන් පිච්ච වැලක් අස්සල ඉන්නකොට මල් සුවඳ. ඒ සුවඳ නිරන්තරව අපිට දැනෙන්නේ නාසයත් මලේ සුවඳත් ආග්‍රහණය වෙන තැනදී ඇති වෙන ගාන විඥාණයට. එතකොට මේ මල් වල සුවඳ දැනෙන ස්වභාවය අපිට අහක් කරගත්ත හැකිද? හරි සුවඳයි මේ මල් වල සුවඳ කියලා වෙනම මෙනෙහි කරලා පැත්තකට කර හැකිද? අර නාසයට ස්පර්ශ වෙන ඒ ගන්ධ රූපත් නාසයත් දෙකෙන් බැහැරව ඒ ගන්ධය නිරන්තර වේ සුවඳ නිරන්තරව සකස් වෙන්නේ අර හේතු දෙකත් එක්ක. හේතු දෙකත් එක්ක පහළ වෙනවා. හේතු දෙක නිරුද්ධ වෙනකොට ඒ නාසයේ ප්‍රසාදයක් ගන්ධ රූපත් නැසෙන විට එහි ගන්ධයක් හෝ සුවඳක් හෝ ඉතුරු නැහැ. මේක හොඳට තේරුම් ගන්න බලන්න. ඔය වගේම තමයි පින්වත්නි සීතලක් දැනෙනවා නම් උෂ්ණයක් දැනෙනවා නම් අපේ කාය ප්‍රසාදයට. ඒ දැනෙන්නේ ඒ සමගම ස්පර්ශ වෙන කාය ප්‍රසාදය සහ පොට්ටබ්බ රූපේ ස්පර්ශ වෙන පොට්ටබ්බ රූපේ කියන්නේ කයට ස්පර්ශ වෙන දේ. ස්පර්ශ හේතුත් එක්කමයි ඒ ස්පර්ශය දැනෙන්නේ. හේතු නිරුද්ධ වෙන නිසා මොහොතකින්ම ඒ ස්පර්ශයත් නිරුද්ධ වෙලා යනවා. ඒකයි ඒක අනාත්ම වෙන්නේ. ඒ ස්පර්ශය පමණක් අපිට ඉවත් කරන්න බෑ ඒ සිද්ධියෙන්. හේතු වලින්. ওই විදිහටම තමයි මනෝවිඤ්ඤාණය ගැනත් බලන්නේ. මනසට මතක් වෙනවා කියන්නේ අපි. ඒ මතක් වෙනවයි කියලා කියන්නේ පින්වත්නි මනසට ධම්ම ප්‍රත්‍යයෙන් මනෝවිඤ්ඤාණය හට ගන්නවා කියලා දේශනාවේ තියෙන්නේ. එතකොට මොනවද මේ ධම්ම කියන්නේ? අපිට මෙනෙහි වෙන්න තියෙන සූපාරම්මන, සබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, ස්පර්ශාරම්මන මේ හේතු. එතකොට දැන් මනසත් මේ ධම්මත් කියන මේ හේතු ස්පර්ශයෙන් තමයි මනෝවිඤ්ඤාණයක් පහළ වෙන්නේ. අපිට මතක් වුණා කියන්නේ අපි ගිය ඉස්කෝලේ මතක් වුණා කියලා හිතන්න. එතකොට මනසත් ඒ හේතුවක් නිසා මනෝවිඤ්ඤාණයක් පහළ වෙනවා. එතකොට මනෝවිඤ්ඤාණය නිරන්තරව මනසෙන් බැහැරව නෙවෙයි, අර ධම්ම කියන අරමුණෙන් බැහැරව නෙවෙයි. මේකත් හේතුන් සමග පහළ වී නිර්වශේෂයෙන්ම හේතු නැතන විට නැසිලා යනවා. එහෙමනම් අපිට මේ ආයතන හරහා පහළ වෙන මේ විඤ්ඤාණ ධාතුව අනාත්ම වශයෙන් ඒ කියන්නේ යමෙක් නොවේ කෙනෙක් නොවේ සත්වයක් නොවේ පුජ්‍යලයක් නෙවෙයි හේතුන් සමග පහළ වී නිරුද්ධ වෙලා යනවා. මොකක්ද මේ දැනගන්න එකේ තියෙන ප්‍රයෝජනය? මේ දැනගන්න එකේ තියෙන ප්‍රයෝජනය තමයි පින්වත්නි අපිට සංසාරගත ආශ්‍රව ධර්මයන්ගෙන් මිදෙන්න පුළුවන්කම ලැබෙනවා. සංසාරගත ආශ්‍රව ධර්මයන්ගේ නිරන්තරව තියෙන්නේ මේ මමය කියන හැඟීම, මගේය කියන හැඟීම. එතකොට මමයේ මාගේ කියන සක්කාය දිට්ඨියට බැඳිලා මේ ලෝකේ හැසිරෙනකොට ආයතන හරහා අපේ සිත් තුළ කෙලෙස් පහළ වෙනවා. බැඳීම් හට ගන්නවා. ඒ බැඳීම් වලට අයිති ධර්මතා අනිත්‍ය වෙන ලෝකයට අයිති ධර්මතා බව දන්නේ නැති නිසා ඒවා කැඩෙනකොට බිඳෙනකොට වෙනස් වෙනකොට හිතට වෙහෙසෙනවා. ඒ නිසා ඔබ මේ ආයතන පිළිබඳ මෙලෙස අවබෝධයක් ලැබුවොත් මේ ආයතන පිළිබඳ ධාතුන් පිළිබඳ ඒ වගේම ස්කන්ධ පිළිබඳ විඥාන ධාතු ආදී ස්කන්ධ පිළිබඳ අවබෝධයක් ලැබුවොත් මේ ස්කන්ධ ධාතු ආයතන සංඛ්‍යාත ලෝකය පින්වත්නි ඔබ නෙවෙයි මම නෙවෙයි කියන එකක් හෙළි වෙනවා. හේතුන් වෙන්නේද සකස් වෙන්නේ කියලා ඔප්පු වෙනවා. මෙන්න මේ දැක්ම අවබෝධය අපි හොඳින් ප්‍රගුණ කරන්න ප්‍රගුණ කරන්න පින්වත්නි අපිට ලෝකයේ තුල ස්කන්ධ පහළ වීමක් මිස අපිට ගෙවල් දොරවල් කියලා දෙයක් නැතුව යනවා. ඉරකඩන් දීපල සංදිදී මුතුමනි දූ දරුවෝ ස්වාමි භාර්යාවෝ කියලා ස්කන්ධ පහළ වීම මිස සත්පුජලාත්මයෙන් දේවල් නොවේ කියන එකක් එනවා. මෙන්න මේ ස්කන්ධ මට්ටම ඇස රූපය කන ශබ්දය ආදී ප්‍රත්‍යයෙන් හටගන්න මේ ස්කන්ධ මට්ටම රූප වේදනා සංඥා සංඛාර විඥාන රූපය වහා ඉපද නැසෙනවා සතර මහා ධාතු නිසා ඒ වගේම වේදනා ස්කන්ධ හේතු අනිත්‍ය නිසා වහා ඉපදවහා නැසෙනවා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඒ වගේම සංඥා හඳුනන සිත් වහා වහා ඉපදවහා වහා නැසෙනවා සංකාර විඥාන කියන මේ ස්කන්ධයෝ වහා වහා ඉපදවහා නැසෙනවා ඔබ නෙවෙයි මම නෙවෙයි කියන දැක්මක් වෙනකොට මේ ස්කන්ධ ලෝකය දේවල් කරගන්න බැරුව යනවා. ආර්යයන් වහන්සේ මේ අවබෝධය ලැබුව විට උන්වහන්සේ නිතරම ස්කන්ධ ලෝකයක් එක්ක ඉන්නේ. උන්වහන්සේ ඉන්න දේවල් එක්ක නෙවෙයි, වස්තු එක්ක නෙවෙයි, සම්බුද්ධි මුතුමනික් එක්ක නෙවෙයි. උන්වහන්සේ ඉන්නේ ස්කන්ධ ලෝකයක් එක්ක හේතුන්ගෙන් සකස් වෙන. එයාට පරිබාහිර කියලා එහෙම ලෝකයක් පිළිගැනීමක් නෑ දැන්. ඒ ආර්යයන් වහන්සේට ඒකයි ස්කන්ධ කියන මට්ටමට වැටහීම එනකොට යාට කෙලෙස් නැති කරන්න ලොකු පහසුවක් වෙනවා. තමාන වේ අනුන් නොවේ කියන දැක්ම තුල තමා අනුන් කියන ભેදය තුල ඇතිවෙන කෙලෙස් වලින් යාට මිදෙන්න හැකියාව ලැබෙනවා. පින්වත්නි මෙතන උපමාවක් හොඳ පෙන්නනවා. මේ උපමාවෙන් පෙන්වන්නේ යම් පුරුෂයෙක් හරයක් හොයන ශාකි නැත්නම් අපි හිතන්නකෝ යම් කෙනෙක් දෙයක් හදන්න අවශ්‍ය කරන හරයක් ඇති ශාකයක් හොයන්න යනවා කැලියකට. එහෙම ගිහිල්ලා වනයකට ගිහිල්ලා පිවිසිලා එයා දකිනවා ඇද නැති අලුත්ෙන් තාම නොපීදුණු මහත් කෙහෙල් කඳක් දකිනවා. මේ කෙහෙල් කඳේ මුල අග හිඳිනවා. සිඳලා ඔන්න පතුරු ගලවනවා. පතුරු ගලවපු මේ තැනත්තා හි දකිනවා එලයක් ඔහුට ලබන්න බැරුව යනවා. එහෙමනම් හරයක් ලබන්නේ කොහින්ද කියලා අහනවා. මෙන්න මේ වගේ පින්වත්නි මේ උපමාව හොඳ උපමාවක්. අර හරයක් හොයන්න ගිය තැනත්තට කඳක් හම්බුනේ නැහැ. ඔහුට හම්බුනේ අර පතුරු සමූහයක් පමණයි. මෙන්න මේ වගේ තමයි මෙන්න මේ විදිහම අවබෝධයක් ලබනද මේ අනිත්‍ය වෙන ඇහැකට එක්වරක් පමණක් පහළ වී නිරුද්ධ වෙන ඇහැකට අනිත්‍ය වෙන වර්ණ සටහන ගෝචර රූපය මේ හේතු දෙක මුණ ගැහෙනකොට මොහතක චක්කු විඥානයක් පහළ වෙනවා දැන ගැනීමක් ඒ පහළ වෙන දැන ගැනීම අසත් රූපයත් සමගම පහළ වෙන දැන ගැනීමට කියනවා මේ තින්නම් සංගති පස්සෝ මේකට කියනවා ස්පර්ශය කියලා මෙන්න මේ ස්පර්ශ ස්වභාවයේහි ඔහු අර කඳෙහි කෙහෙල් කඳෙහි හරයක් නොදකිනවා වගේ පින්වත්නි මේ ස්පර්ශය කියන ස්වභාවය තමයි ඇහැයි ඇහැට හමු වෙන වරසතහනයි විඥානය කියන මේ තුනේ එකතුව මේ තුනේ එකතුව අපිට සැබෑ ලෝකයක්සේ පෙන්වුම් කළත් ඔබට මොහොතකට පෙර අප පැහැදිලි කළා ඇස අනිත්‍ය දෙයක් රූපේ වෙනස් වෙන දෙයක් නිරන්තරව වහවහ ඇති වෙන නැති වෙන දෙයක් එහෙනම් ඇහැට මිදුණු මේ දර්ශනය විතරක් පවතින්න බෑනේ ඒ දර්ශනයත් වහවහ ඇති නැති වෙන දෙයක්. නමුත් මේක නොදන්න නිසා අවිද්‍යාවෙන් මේ හේතු තුන එකතු වෙලා මේ ස්පර්ශය දෙයක් කොට සලකනවා. මේ හැම වෙලේ ස්පර්ශය දෙයක් කොට සලකනවා. නමුත් මේ ස්පර්ශය අන්න අර හරයක් නැති කෙහෙල් පතුරු සමූහය දැක්කා වගේ. කෙහෙල් කඳ දැක්කා වගේ දකින්ද නිත්‍ය වූ ඇසක් පිළිගන්න බෑ නිත්‍ය වූ රූපයක් පිළිගන්න බෑ නිත්‍ය වූ විඥානයක් පිළිගන්න බෑ මේ ස්පර්ශයේ තමාම දකිනවා ඒ අවබෝධය තුළ මේ ස්පර්ශයේහි තමා කියලා යමෙක් නොදකිනවා. ඒ වගේම තමාගේ කියලා යමක් නොදකිනවා. අපිට හම්බෙන්න පුළුවන් ඊට කඩන් දේපල ගේදොර බඩු මුට්ටු මේ ආයතන හරහා ස්පර්ශය සංඥාව පහළ වෙනවා. ඒ ස්පර්ශයේහි පින්වත්නි තමාම දකිනකොට තමාගේ බඩු මුට්ටු ආදී තමාට අයිති දේ කියලා පිළිගැනීමකටත් හිතපත්වන්නේ නැහැ. ඒ මොක් නිසාද? මේක ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දෙයක් මිස ලෝකයේ තුල සැබෑ වශයෙන් පවතින දේවල් නොවේ. ඒ දැක්ම අපිට එන්නේ අන්න අර සතර මහා ධාතුන්ගේ නිරන්තර වෙනස් වීම අනිත්‍ය ලක්ෂණය නිරන්තරව සිදුවෙනවයි කියලා හෙළිවීම තුලයි. නිරන්තරව වෙනස් වෙනවයි කියන හෙළිවීම තුල ඔහුට කොයිද නිත්‍ය වස්තුවක්, නිත්‍ය ඇහැ, නිත්‍ය රූපයක්, නිත්‍ය ශබ්දයක්, නිත්‍ය ගන්ධයක්, නිත්‍ය රසයක්, නිත්‍ය නාසයක් මේ හැම දෙෙම අනිත්‍ය වෙන ධර්මතාවයෙන් යුක්තයි අපිට ඒක හොඳට සාධක වශයෙන් පෙන්වනවා මේ ආස්වාද ප්‍රාස්වාද ක්‍රියාව තුල නිරන්තරව ඒක පෙන්වනවා නිරන්තරව හුස්ම වලින් තරව අපිට පැවැත්මක් නැහැ මේ හුස්ම පාර නිසා ආස්වාද නිසා නිරන්තරව එහි ඔක්සිජන් කොටස නැවත නැවත දැවි දැවි මේ කයෙහි චක්කු ප්‍රසාද රෝස ප්‍රසාද ගාහන ප්‍රසාද ආදී අසකනාදී ඉන්ද්‍රයන්ගේ ප්‍රසාද රූප හදනවා වහවහ හැදෙනවා වහවහ නැසෙනවා නැතන නැතන ගාන නැවත නැවත හුස්ම නැවත නැවත ආහාර ඒ ප්‍රත්‍යයෙන් නැවත නැවත හැදෙන්නේ කලින් තිබුණු ඇහි ප්‍රසාද නෙවෙයි කලින් තිබුණු සෝත ප්‍රසාද නෙවෙයි ඒ ඒ හැදෙන සෝත ප්‍රසාද චක්කු ප්‍රසාද ආදී රූපයෝ වහවහ ඉපදෙන තෙනවා නැවත නැවත ආහාර නැවත නැවත වාතය ලැබෙන විට අලුතෙන් අලුතෙන් මේ හේතු සකස් වී නැසෙන්නේ එහෙමනම් පවතින හැක් නැත පවතින රූපයක් නැත පවතින විඥානයක් නැත නිරවශේෂ වශයෙන් මේ විඥාන ධාතු උපද්දවන්න උපකාර වෙන මේ හේතු නිරවශේෂයෙන්ම නිරුද්ධ වෙන නිසා වහවහම ඒ හේතුන්ගෙන් සකස් වෙන මේ දැනගන්න ස්වභාවය අපේට මේ ඇහැට ඉදිරිපත් වෙන දර්ශනයට විතරක් පවතින්න බෑ. එහෙම පවතින්න බෑ. ශබ්දයට විතරක් පවතින්න බෑ. ගඳ සුවඳ වලට පවතින්න බෑ. රසවලට, ස්පර්ශවලට, ඒ වගේම මනසට මෙනෙහි වෙන මනෝ විඥානවලට. මොකද ඒ හේතු සමගමයි ඒවා පවතින්නේ. ටීවී එකේ දර්ශනයක් අපි දකිනකොට ඒ දර්ශනය ටීවී එකේ රූපවාහිනී දර්ශනය වෙන දර්ශන නිරන්තරව ඒ ටීවී එක නැමැති උපකරණය තුල ක්‍රියාත්මක වෙන විදුලිය සහ අනෙකුත් අවයව නිසාම පහළ වෙන ස්වභාවයක්. අපිට මේ දර්ශන හමුවේදී අපිට විදුලිය ගැන මතකත් නැහැ. ඒ වගේම ඒ ටීවී එකේ ඇති උපකරණ ගැන මතකත් නැහැ. නමුත් එවැනි ක්‍රියාවලියක් හරහා නේද අර දර්ශන ඉදිරිපත් වෙන්නේ. ඒ ටීවී එක තුල සත්තු ඉන්නවද? ඒ ටීවී එක තුල මිනිස්සු ඉන්නවද? ඒ වගේම මේ ටීවී එක තුල ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා ඉන්නවද? නෑ. අපි දන්නවා හේතු ප්‍රත්‍යයෙන් අර දර්ශනය වෙන හේතුන්ගේ ක්‍රියාකාරීත්වයකින් විදුලියත් එක්ක අර දර්ශන ඉදිරිපත් වෙන්නේ. යම් විදියකින් විදුලිය ඇන හිටියොත් එහෙම නැත්නම් අර උපකරණයක් අක්‍රිය වුණොත් අර දර්ශනය නැතුව යනවා. මෙන්න මේ හේතු සමග පහළ වෙන මේ දර්ශනය නිරන්තරව දර්ශනය තනි කරගන්න බෑ හේතු වලින් බැහැරව. අන්න ඒ නිසා පින්වත්නි ඒක අනාත්මයි කියන්නේ. ඒක යමෙක් නැහැ කියන්නේ. ওই ධර්මතාවයම යොදන්න මේ තමා තුරට. තමාට ඇහෙනවා, තමාට පෙනෙනවා, තමාට හිතෙනවා නොවේ. පින්වත්නි, ඕක තමයි අවිද්‍යාව කියන්නේ. තමාට පෙනෙනවා, තමාට හිතෙනවා, තමාට ඇහෙනවා නොවේ. තමාට ගඳ සුවඳ දැනෙනවා නෙවෙයි. මේවා හැම එකක්ම හේතු ප්‍රත්‍යයෙන් ඇහැට දැర్శණය වෙන්නේ. ශබ්ද ඇහෙන්නේ, ගඳ සුවඳ ලැබෙන්නේ. ඒ වගේම අපට මෙනෙහි වෙන්නේ. හොඳට හිතලා බලන්න. ආස්වාද ප්‍රාස්වාස නැත්තම් ආහාරවල ශක්තිය උතෙන්ට දායක නොවෙනවා නම් අපිට යමක් ඇහැට පෙනේද? කනට ඇහෙයිද? ශබ්ද ඇහෙයිද? ගඳ හොඳ දැනෙයිද? ආස්වාද ප්‍රාස්වාද එනහිටියොත් බලන්න අර විදුලිය ගියා විසන්දුනා වගේ. එතකොට ටීවී එක නතර වුණා වගේ. එහෙම ධර්මතාවයක් මෙතන වෙන්නේ. ඒ වගේම මෙතන අපිට හොඳට බොහොම විවේකී මනසකින් භාවනා යෝගීව ධම් දහමක් අවබෝධ කරගන්න අවශ්‍ය අය මේවා හිතන්න. නිරන්තර මේ ආස්වාද ප්‍රාස්වාස හරහා නේද මේ පෙනින්නේ. ආස්වාද ප්‍රාස්වාස ආදී ක්‍රියාවන් හරහා නේද මේ ඇහින්නේ. ගඳ සුවඳ දැනෙන්නේ රස ස්පර්ශ දැනෙන්නේ මනසට මෙනෙහි වෙන්නේ එහෙනම් මටද මේ මෙනෙහි වෙන්නේ හේතුන්ගෙන් සකස් වෙන දැන ගැනීම හෙවත් අනාත්ම ස්වභාවයක් බව ඔප්පු වෙනකොට අර දැන ගැනීමට අයිතිකාරයක් නැහැ කියලා වැටහෙනවා. ඒ නිසායි වදාළේ අනාත්මයි සත්වයක නොවේ, පුද්ගලයෙකු නොවේ, කෙනෙකු නොවේ. ඒකයි තථාගතයන් වහන්සේ වදාළේ. කෙනෙක්ට කියලා අපි විඳිනවා. Taman කියලා විඳිනවා. බලන්න කොච්චර වෙහෙසකාරීද මේ ලෝකයේ තුල ප්‍රේමනාප පුජ්‍යලෝ වස්තු දේවල් කරගෙන මේවා අයිති කරගෙන පිට මේ වගේ මෙදෙන්න බැරුව අපි මේවා කොයිතරම් උපාදාන සහිතවද ජීවත් වෙන්නේ. අපිට කොච්චර වෙහෙසක්ද. නමුත් මේ ධහම අවබෝධය ලැබෙන විට විතරයි පින්වත්නි මේ සියලු වෙහෙස වලින් අපිට මිදෙන්න හැක්කේ. මේ සියලු දුක් අඳෝනා වලින් අපිට මිදෙන්න හැක්කේ. ඒ නිසා එහෙම නොමිදුනොත් වෙන්නේ මොකද? පෙර කරන ලද කර්මවල විපාක වශයෙන් අද ඉන්ද්‍රියන්ගේ ඔය හේතු ප්‍රත්‍ය වෙලා අපි සිදුවෙන මිත්‍යා සිටිවිලි වලට රැවටිලා පංච උපාදානස්කන්ධ දුක් වලට අහු වෙනවා. මේ පංච උපාදානස්කන්ධයට රැවටෙන රැවටෙන වාරයක් ගානෙම නැවත නැවත පංච උපාදානස්කන්ධෝ වැඩෙන්න ඒවා හේතු වෙනවා. ඒ කියන්නේ නැවත නැවත සසර උපදින්න තණ්හා උපාදාන භව කියන කර්ම රැස් වෙනවා. ඉතින් ඒයින් කවද්ද මේ බුද්ධ ආසනය ලැබුණු වෙලාවෙන් නොමිදුනොත් මිස කවද්ද මේවා අහන්නවත් ලැබෙන්නේ මේ ශාසනය අපිට අහිමි වුණොත් පින්වත්නි අපි කොහේ නතර වෙයිද කොහේ කෙලවර වෙයිද හිතලා බලන්න ඉතින් ඒ නිසා අපි බොහොම බුද්ධිමත්ව හිතන්න ඕනේ මෙම උදායි සූත්‍රය බොහොම හොඳ සූත්‍රයක් මේ රූපය අනාත්මයි කියලා අපිට අවබෝධයක් ලැබෙනකොට මේ රූපය කවුරුවත් නෙවෙයි තතර මහා ධාතු නිසා සකස් වෙච්ච එකක් දෙමාපියෝ ප්‍රත්‍යයෙන් හටගත් එකක්. මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට මේ රූපය යමෙක් නෙවෙයි කියලා ඔප්පෙන්න ඕන අපිට. රූපේ නිත්‍ය නැහැ කියලා ඔප්පෙන්න ඕන. ධාතු හතර පමණයි කියලා ඔප්පෙන්න ඕන. ධාතු හතර නිරන්තරව වෙනස් වෙන ධාතු හතරක් මිස මේ රූපේ යමෙක් නෑ. අපි යමෙක් කියලා හිතාන ඉන්නේ ඇහත් ඒ වර්ණ සටහනේ ප්‍රත්‍යයෙන් හටගන්න චක්කු විඥාණය පෙර යමෙක් කියලා හඳුනාගත්ත මතය ඔය ඇහි සකස් වෙන ප්‍රතිබිම්බයට පෙර යමෙක් කියලා මතක් වුණේ අර පුංචි දරුවට. මේ මගේ අම්මා මේ මගේ තාත්තා කියලා මතක් වුණේ පුංචි දරුවාට මොකද පෙර භාවිතය නැහැ. නමුත් යම් විටකේ ඇහි සකස් වෙන ප්‍රතිබිම්බ වලට අම්මා අම්මා අම්මා කියලා හුරු වුණාම තාත්තා තාත්තා කියලා හුරු වුණාම ඒවට කියනවා ආශ්‍රව වෙනවා කියලා ඇසුරු වෙනවා. ඒවා ආශ්‍රව ධර්ම බවටපත් වුණාම අයෝනිසෝ මානසිකාරයෙන් මෙනෙහි වෙන්නේ දැන් එහි සකස් වෙන අර අනාත්ම වූ ප්‍රතිබිම්බයේ අරබය මනස භාවිතාවෙච්ච අර දෘෂ්ටියයි සිහියට නැගෙන්නේ. ඔන්න ඔතනයි සක්කාය දිට්ඨිය අපි බැඳින්නේ. මෙන්න මේ දුක්වල වෙහෙස අපිට හොඳට දැනෙන්න ඕන මේ පංච උපාදානස්කන්ධ වල පහළ වීම තමයි දුක. ඒ දුකට හේතුව එතනම පිටුපසින් තියෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙන, තණ්හා ප්‍රත්‍යයෙන් සකස් වෙන ඒ පටිච්ච සමුප්පන්න හිතේ සකස් වෙන දුක්ඛ සමුදය මේවා සමාය තමාගේ ආදි වශයෙන් උපාදාන වෙච්ච ගතිය. දුක්ඛ සමුදය, තෘෂ්ණා පහකටව ඒ දුක්ඛ සමුදය මනසේ සකස් වෙච්ච අවිද්‍යාව හේතුව තමයි දුක්ඛ සමුදය. මේ අනිත්‍ය වෙන හේතුවෙන් සකස් වෙන ඵලය නොතිබෙන බව හේතු සමගම ඇති වී හේතු සමගම නිරුද්ධ වෙන ස්වභාවයේ හිලිවීම තුල ඒ උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම නිරෝධය දකිනවා. පහළ වෙන පහළ වෙන හේතුන්ගේ පහළවීම සහ නිරෝධය දකිනවා. මෙන්න මේ නිරෝධය දැකීම තුල ඔහුට පින්වත්නි දුක්ඛ නිරෝධය වී සම්මා දිට්ඨි නුවණ පහළ වෙනවා. නිර්වාණ අවබෝධය ලැබෙනවා. ඉතින් මේ දැක්ම දිගින් දිගටම මේ විදිහට සකස් වෙන එකට කියනවා මාර්ගාරී සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය පින්වත්නි මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබුව අපි කවුරුත් මේ උතුම් අවස්ථාවේ සාක්ෂාත් කරගන්න ඕන අවබෝධ කරන්න ඕනේ. ඉතින් මේ අවස්ථාවේ ඔබ කල්පනා කරන්න ඕනේ මෙතෙක් වේලා මේ ධර්මානුශාසනාව බොහොම හොඳින් ශ්‍රවණය කළා. ඔබට යම් තාක් මේ ධර්ම දේශනාවේ අඩංගු ධර්ම කරුණු යම් තරමකට හෝ වැටහෙනට ඇතයි කියලා අපි අදහස් කරනවා. අද ධර්මයේ ලැබී ආවෙති බොහෝ අය සිටිනවා. ඒ අය මේ උතුම් ධර්ම කරුණු වලින් බොහෝ ප්‍රයෝජන ලබනවා. ඒ අයගේ සංසාර දුක් කෙලවර කරන්න මේවා උතුම් කමටහන් කොට ලබනවා. ඉතින් අද මේ උතුම් උදායි සූත්‍රය ඇසුරෙන් අප ඉදිරිපත් කළ මේ අනාත්මය පිළිබඳ ධර්ම කරුණු ටික අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ මේ ධර්ම කරුණු ටික ශ්‍රවණය කිරීමෙන් ලැබුවා වූ මේ අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනාටම සංසාර දුකින් මිදී නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු ආසනා වේවා කියලා අදහස් කරන්නේ. ආකාසත්තහා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තහා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා ඔබ හැම දිනාටම අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු ආසනා වේවා පෙරවන් සරණයි